ප්‍රියන්ත සිරිවර්ධන මහත්මයා ප්‍රියන්ත මහත්මයාට පුළුවන් ද මයික් එක අන්මියුට් කරන්න? දැන් හරිද ස්වාමීන් වහන්සේ? ඔව්. හරි. ස්වාමීන් වහන්සේ අර මේ මනසින් සහ වචනෙන් බුදුරජාණන් වහන්සේ පාරමිතා පුරද්දී කල්පලක්ෂ 16ට බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණන් හම්බ වුණා කියලා මම ධර්මයේ අහලා තියෙනවා. නමුත් අර නියත විවරණ ලබද්දී ලක්ෂ 4ට කාලය තුලදී බුදුරජාණන් වහන්සේලා 24 නමක් පමණයි මුණ ගැසුණි කියලා. ඉතින් අර ලක්ෂ 16 දී තියෙන කල්පම නේද අර කල්ප නියත විවරණේ ලබා දෙනකොට හම්බ වෙන කල්ප. එතකොට ඒක අඩුනේ කොහොමද කියන එක තමයි පළවෙනි ගැටලුව. ආ ඒක හැම හැම කාලෙකම එකම සමාන බුදුවරු පිරිසක් පහළ වෙනවා කියලා නියමයක් නැහැ. බුද්ධ ශූන්‍ය කල්ප මේ විශ්වයේ වැඩි. බුදුවරු පහළ වෙන කල්ප අඩුයි. අනිත් කාරණේ තමයි දැන් විවරණ ලබනවා කියන එක හැම අවස්ථාවකම විවරණ ලැබෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච අවස්ථාවේ තමයි ඒ විවරණ ලැබෙන්නේ. එතකොට දැන් අර වාප්‍රනිධාන මනෝප්‍රනිධාන පුරන කාලේ ඒ කාලවකවානුව තුල ඇත්තටම සඳහන් වෙන්නේ මනෝප්‍රනිධාන පුරීම සත්ත්ව සංඛ්‍ය කල්පලක්ෂයන්. ඒ කියන්නේ අසංඛ්‍ය 7යි කල්පලක්ෂකුයි. ඒතර කල්ප කල්පලක්ෂයයි අසංඛ්‍ය 7යි. අසංඛ්‍ය කියලා කියන්නේ කල්පකින් හතරෙන් එකක්. ඒතර අසංඛ්‍ය 7ක් කියලා කියන්නේ කල්ප හතරකට ටිකක් මේ කල්ප දෙකකට ටිකක් අඩු කොටසක්. කල්ප දෙකකට අඩු. එතකොට සත්ත සංඛ්‍ය කල්ප ලක්ෂයක් කියවම කල්ප ලක්ෂයකොත් කල්ප දෙකකට ආසන්න ප්‍රමාණය. ඊට පස්සේ මනෝ වාප්‍රනිධාන වචනයෙන් ඒක අදිෂ්ඨාන කර කර ආපු කාලේ නව අසංඛ්‍ය කල්ප ලක්ෂය. කල්ප ලක්ෂයකුත් අසංඛ්‍ය නමයක්. අසංඛ්‍ය නමයක් කියලා කියන්නේ කල්ප දෙකකට පොඩ්ඩක් වැඩි. එතකොට ඒ කාල පරාසය තුල ඒ කාලේ වෙන වෙනම ගත්තොත් කල්ප ලක්ෂ දෙකක් සහ තවත් කල්ප හතරකට ආසන්න තවත් කල්ප හතරක් ඇත්තටම මොකද අතන එකක් අඩු වෙනකොට මෙතන තව අසංඛ්‍යයක් එකතු වෙනවනේ එතකොට ලක් කල්ප ලක්ෂ දෙකකුත් කල්ප හතර ඒ ඒ විදිහට අපි ගණන හදලා ගත්තොත් ඊළඟට විවරණ ලැබපු තැන ඉඳලා සාරා සංඛ්‍ය කල්පලක්ෂය අසංඛ්‍ය හතරකුත් කල්පලක්ෂය. එතකොට අසංඛ්‍ය හතරක් කියලා කියන්නේ තව එක කල්පයක්. එතකොට එක් ලක්ෂ එකක්. එතන සම්පූර්ණ කාලය. එතකොට දැන් අරීට සාපේක්ෂව මෙතන ඇයිද බුදවරු අඩු කියන එකයි මහත්මයාගේ ප්‍රශ්නේ. ඒක වෙන්නේ හැම කාලවකවානුවකම එක වගේ ලෝකේ බුදවරු පහළ වෙන්නේ නැහැ. අපිට නිශ්චිතව කියන්න පුළුවන් කමක් නැහැ මෙච්චර කාල පරාසයක් තුල මෙපමණ බුදුවරු සිටිය යුතුයි කියලා එහෙම නියමයක් නැහැ. සමහරට කල්ප ලක්ෂ ගානකට එක බුදුවරයෙක්වත් නැති වෙන්නත් පුළුවන්. ඒ ඒ බුදුවරයාගේ පාරමිතා පිරෙන ස්වභාවය මත තමයි උන්වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ. ඒ නිසායි බුදුවරු දුර්ලභයි කියන්නේ. පැහැදිලි වුණාද? එහෙමයි ස්වාමීන් වහන්සේ.